අපට ඕන මේ මැද පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදය නෙමේ. අපට ඕන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ නිලධාරීවාදයට මේ රටෙන් අද යට වෙන ජනතාව මුදව ගන්න ප්‍රජාතන්ත්‍රවාදය අපට ඕන. මේ රටේ ඉන්න ඉහළ පන්තියේ අධිපතීන්ගෙන් ජනතාව මුදව ගන්න ප්‍රජාතන්ත්‍රවාදය අපට ඕන. අන්න ඒකේ සලකුණ මහින්ද රාජපක්ෂ සහෝදරවරුනි අවසාන වශයෙන් අපි ගත්තොත් මේ රටේ ජාතික සමගිය අපට හරිම මොකද්ද? ජාතික සමගියේ මහා පෞර අපි මේ රට වටේ බැන්දොත් එක විදේශිකයෙකුටවත් අපේ රටට අත ගහන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා විදේශික බලපෑම් වලින් අපේ රට මුදා ගන්න අපේ රටේ ජාතික සමගිය එක්සත්කම අපි ගොඩනගමු. ඒ සටනේ නියමුවා මහින්ද රාජපක්ෂ